මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ ශාසනේ මම මේ මේ වෙනවා කියන මිනිස්සු කොච්චර මට අපිට කියලා තියෙනවා. ඒ ගෙදර යා මේ මේ මේ මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ ශාසනේ බද්දකාපිලාණා වෙන ප්‍රාර්ථනා කරනවා. බද්දකාපිලාණා කියන්නේ සීත පූර්ව නිවාසානුසඤ්ඤාණය පුළුවන් තරම් ඈතට බලන්න පුළුවන් මේ තෙරමින් වහන්සේලාගේ මුල් තැන බද්දකාපිලාණ. එයා බද්දකාපිලාණ වෙන්න. පුතේ මෛත්‍රී බුදුරජාණන් වහන්සේ එක්ක ශාසනේ ඔක්කොම දැන් ඔක්කොම තුසිතේ ඉන්නේ. ඒගොල්ලෝ ආයිමත් මේ පල්ලෙහා නෑ. ඒගොල්ලෝ මේ පාරමී පුරල ඔක්කොම මෛත්‍රී බෝධිසත්වයත් එක්ක දිව්‍යසාලේ ඉන්නේ. ඒගොල්ලෝ ආයෙම කවුරු පල්ලෙහා නැහැ. ඉතින් ඒ තරම් මෝහයක තුල ඉන්නේ. එයාගේ මහත්ය මොකද්ද පිරිමි කෙනෙක් එකක් ප්‍රාර්ථනා කරන මෛත්‍රී බුදුරයන් වහන්සේ. නමුත් අපි දැනගන්න ඕනේ ඒව මුලාවන් කියලා. එහෙම දෙයක් හිතන්නවත් බෑ. ඒ පිරිස් ඔක්කොම දැන් දිව්‍යතලවල ඉන්නේ. ආයෙමත් ඒගොල්ලෝ පල්ලෙහා කවුරුත් නැහැ. ඉතින් ඒ නිසා ඒවා මහා සමාත්‍ය මේ ඔක්කොම අපිව නවත්තන්න මේ මේ ලැබුණ අවස්ථාවෙන් ධර්මයේ සම්දික්කභාවයෙන් අපි ඈත් කරන්න දෙන මාර්ග ධර්මමයි. ඒ නිසා ලැබුණ අවස්ථාවේ ප්‍රයෝජන ගන්න අපි දැනගන්න ඕනේ. එයා රට යනවා. ඔව්. හැබැයි රට යන්නේ ඉතාලම සීත එයා ඇවිල්ලා ලංකාවේ පුරුදු වෙච්ච කෙනෙක් විදියට සීත කාලේ ගිහිල්ලා ඔව්. එයා සීතල නිසා අධික ලෙස දුක් විඳිනවා. ඔව්. ඒතකොට මෙතන සන්නාස මේ උසුනියාවයක්ද මේ <laughs> කර්ම නියාම ඒ ඍතු නියාමයන් තමයි කොටේ. ඍතු නියාමයේ හේතු වෙන්නේ කර්ම නියාමයන් නිසා. ඔව් ඒ දෙකම තියෙනවා. ඍතු නියාමයක් තමයි. නමුත් ඒ ඍතු නියාමයේ තුලට එයාට වැටලා දුක් විඳින්නේ කර්ම නියාමයක් නිසා. එයා කරපු කාරණාවක් එයා එතනට යන්න සකස් වෙච්ච හේතුව තමයි. සිතු තමයි බලපෑන්නේ අරක ඒකයි. නමුත් දැන් කෙනෙක් දැන් මෙතන ඉඳලා නුවර එළියට ගියාම ඒ හීතල නිසා හෙම්බිරිස්සාවක් සෙම්පදිස්සාවක් හැදෙනවා එනකොට. ඒවා ඉතින් සිතු නියම ඒව කර්ම නෙමෙයි. අර වගේ තැන් වලට ඒගොල්ලෝ වැටෙනකොට එහෙම තමයි. ඒකත් ඒගොල්ලන් කර්ම කර්ම නියමයක්. සිතු නියම වගේම කර්ම නියම තමයි. මේ මගේ යාළුවෙක් තවහන්ස ළඟ ඒ කියන්නේ මීට කාලේ කරලා ඒ හරි බොනෝ. ඔව්. කාලයකට කලිනුත් එක දවසක් බයිසිකලේ යන ගමන් එයා හොඳටම බීලා ගිහිල්ලා තින්නේ. එයා දන්නෙත් නෑ වැටිලා තින්නේ කොහෙද කියලා බයික් එකත් හොයාගන්න බැරුව අන්තිමට එයා හොස්පිටල් එකේ ඉඳද්දි මේ මේ ඇහැ අට කුවාල වෙලා හොඳටම අමාරු වෙලා. මේ අපි අන්තිමට බයිසිකලේ නම් හොයාගත්තා. එයා දන්නෙත් නෑ වැටිලා තින්නේ කොහෙද කියලා. එයා බේරුණා. මේ ඊයේ පෙරේදා ළඟදී දවසක ආපහු බීලා යද්දි වාහනේ තිබ්බා. වාහනේ වේගෙන් ගිහිල්ලා මොකක් හරි ඇක්සිඩන්ට් එකක් මොකක්ද කියලා අපි හරියටම දන්නේ ඇක්සිඩන්ට් එකක් කළා එතන වැදිච්ච එක්කන එහෙම මැරලා එයාගේ උඩින් වාහනේ ගිහිල්ලා තියෙන්නේ ඊට පස්සේ අර අර දැන් අර කොණ්ඩ ඔක්කොම පුපුරලා දැන් ඇඳේම තමයි ඉන්නේ ඒ මාතේ වික්ෂ ධම්ම වේදිනිය අක්සා එතනදි ස්වාමීන් වහන්සේ දැන් අරයා දැන් බීලා ගිහිල්ලා අරයා හපනවානේ එතනදී එයාට අකුසලයක් වෙනවා නැතු අකුසලයක් කියන්නේ මේ මිනිස්සු සිල්පද කඩාගෙනම යන්නේ බීලා කියන්නේ දුස්සීල භාවයෙන් යන්නේ. ඒ දුස්සීල භාවය දැන් බීපු එකේ වරදද ඒකත් එක්ක අර මනුස්සයෙක් මැරිච්ච එක ඒ ඔක්කොම හේතුඵල ධර්ම. දැන් මෙයා බීලා නිසා එයාගේ ਦਿੱත්ත ධම්ම වේදනීය අකුසලේ හැප්පෙනවා. ඉතින් එතන ඒ බීපු එකේ ਦਿੱත්ත ධම්ම වේදනීය අකුසලේ. ඕවා පස්සේ යනකොට තව කොහෙයි දන්නේ අනාගතේ. දැන් ਦਿੱත්ත එවලේ අකුසලේ. ඒකෝද අර හැප්පෙන මනුස්සයත් ඒ විපාක දෙන්නේ මොකක්කෝ විපාකයක්ම තමයි. සංසාරේ යා කරපු දේ විපාකයක් තමයි ඒ වෙන්නේ. එහෙම නැත්නම් ඒ වලට අහුවෙන්නේ නැහැ කොහෙන් හරි ගැලවිලා යනවා ඒගොල්ලෝ. බුදුරජාණන් වහන්සේගේ ධර්මය අනුව නම් ඒ ඔක්කොම විපාකයන් තමයි. අරේ අර බීලා එයාගේ ਦਿੱත්ත ධම්ම වේදිනිය අකුසල විපාක එයා දිනන. එයාට සිල්පදේ රැක ගන්න බැරි අය ඒත් එයා කරපු අකුසලයක්. දැන් අපිට සිල්පදයක් රකින්න බැරි නම් හුඟක් අය කියන්නේ අපිට මේක රකින්න බෑ කියන්නේ ඒ කියන්නේ අතීතේ සිල්ලතුන්ට නිග්‍රහ කරපු කෙනෙක්. තේරෙනවද? ඒ සිල්වතුන්ට හොඳට බොන්නේ නැති මිනිස්සුෙකුට ඔබ බේබද්දෙක් කියලා කියන කොච්චර මිනිස්සු ඉන්නවද? නේද? උසාවියේදී නෑ මෙයා බොනවා කියලා කියන නීතිඥයෝ කොච්චර ඉන්නවද නොබොන මිනිස්සුන්ට. අහිමත එයාට ඒ සිල්පදේ රකින්න බෑ පුතේ. ඒ ඒවා අකුසල්. ඒවා කරලා තමයි ඒගොල්ලන්ට සිල්පදේ රැක ගන්න බැරි. ඒ නිසා එයා දැනගන්න ඕනේ Tamanda සිල්පදයක් රකින්න බැර නම් සිල් රකින්න මිනිස්සුන්ට ගරු කරන්න. සිල් රකින්න මිනිස්සුන්ට ගරු කරලා ගරු කරන ඒ මිනිස්සුන්ගේ ආශිර්වාදය ගත්තොත් Tamanda ඒ සිල්පදේ රැක ගන්න පුළුවන් වෙන්න පුළුවන්. ඒකේ ආශිර්වාදෙන්. ඒ අපි කරපු අකුසල්. අනුන්ගෙන් කඩන තැනට අපි වැඩ කරමු. ඔව් ඔව්. අප්පා ඒක හරි භයානක. දැන් අපි ගෑනු වෙලා ඉන්නකොට අපි ඒ අනිත් කාමේ කාමෙන් අනිත් අය වසන් කරා. එහෙම ඒ කුසල අපිට කරන්නේ. අනිවා අපි කොච්චර ගෑනු වෙලා ඇද්ද දරු? බුදුරන් ගෑනු කාන්තාවක් කියන්නේ ඉතින් කාමයේ වර්ධය ඇතුළේ මේ ඵලයක්. දැන් කාමයේ මේ ජීවිතේ කාමයේ පිළිමේ කාමයේ දැන් අර ඔය ඉන්නවා මේ මේ මේ ඉසිදාසි කියලා රහත් මේනින් වහන්සේ කෙනෙක් ඉසිදාසි රහත් මේනින් වහන්සේ එයාගේ අතීත භවයන් බලලා කියනවා එයා මීට ආත්ම භාව පහකට ඉස්සෙල්ලා එයා පිරිමි කෙනෙක්. රජ කුමාරයෙක්. නමුත් ඒ රජ කුමාරයා කාමයේ වර්ධවා හැසිරීම නිසාම එයා ඊට පස්සේ ඊළඟ ආත්මේ එයා නපුංසකෙක් වෙලා ඉපදෙනවා. දැන් අතන පිරිමියෙක් හොඳ රාජ කුමාරයෙක්. ඒ නිසා ඒකේ කාමයේ වර්ධවා හැසිරීම නිසා ඊළඟ ආත්ම භාවය නපුංසකෙක් වුණා. දැන් නපුංසකෙක්. ඒ නපුංසකාත්මේ භාවයේත් එයා කාමයේ වර්ධව හැසිරලා එයා ඉපදෙන්නේ එළුවෙක් ගෙකුසි. ඒත් අර නාසය එළි වෙච්ච එකේ. ඒ එළුවගේ කුසේ ඉපදිලා එළියට පැටිය බිහි වෙලා පිරිමි සතෙක්. එතකොට දැන් මේ එයා පිරිමි සතෙක්. ඊළඟලා එයාගේ එයා මැරෙන්නේ පුරුෂ ලිංගයේ කුණු වෙලා කියනවා. පුරුෂ ලිංගයේ කුණු වෙලා මැරෙන්නේ. ඊට පස්සේ එතනින් මැරලා ගිහිල්ලා එයා වස්සෙක් වෙලා ඉපදෙනවා. ඒ වස්ස තරුණ කාලේට ආපුවාම වස්සෝ අයිතිකාරයාව අර පුස්ස කරනවා කියන්නේ. වැඩ ගන්න පුස්ස කරනවා කියන්නේ අන පුස්ස කරනවා. එයාට ලිංගික ශක්තිය නැතු යනවා. ඒ ජීවිතෙත් එයා මැරෙන්නේ පුරුෂ ලිංගයේ පණුව කාලා. ඒ දෙවෙනි ආත්ම. ඊළඟට ආයිමත් එතනින් සුත මෙයා වෙලා එයා ඊට පස්සේ ආයිමත් ස්ත්‍රියක් වෙලා ඉපදෙනවා. ස්ත්‍රියක් වෙලා. එතනදිත් එයා කාමයේ වර්ධව හැසිරෙනවා. ඒ හැසිරලා ඊළඟ ඔය ආත්ම භාවය තමයි ඔය ඉසිදාසී කියලා ඉපදෙන්නේ. ඒතකොට ඒ ඉසිදාසී සිටු පැදුරක ඉපදෙන්නේ. මේ ජීවිතේ බුදුරජාණන් වහන්සේ කාලේ සිටු පැදුරක ඉපදෙන්නේ. සිටු පැදුරක ඉපදලා දැන් සිටු එයාගේ තාත්තා එයා බස කසාද බඳලා දෙනවා. තවත් සිටුවරයෙකුට. නමුත් අනේ ගෙදෙට්ට යනවා. ගෙදෙට්ට ගිහිල්ලා අර සිටුවරයාට කරන්න තියෙන සියලුම උපස්ථාන කරනවා. කකුල් දෙක පවා හොදනවා. නමුත් අර සිටුවරයා කියන ඔබ මට එපා යන්න කියලා. ගන්නේ නැහැ යන්න කියලා. දැන් බැරිම දැන එයා මේ සිටුතුමා එයාගේ අම්මට කියනවා මේ ගැහණු කෙනා යවන්න මට මේ ඉන්න බෑ නැත්තම් මං යනවා මෙහෙන් කියලා. පස්සේ අර එයාගේ නැන්දම්ම යවනවා ගෙදර. ගෙදර ගියාම අර තාත්තා තව කසාදයක් බඳලා දෙනවා. අනේ ඒ ගෙදරටත් ගියා ගියාම ඒ ගෙදර අර මිනිස්යාටත් අත කකුල් හොදනවා හැමදේම කරනවා ඒත් ඒ මිනිස්යා කියන මට එපා යන්න කියලා මේ මේ මට මේ මිනිස්යා අල්ලන්නේ නැහැ කියලා ඊට පස්සේ තාත්තා කරන දේ හිඟන්නේකට බන්දල දෙනවා හිඟන්නේකට එයාට මොකුත් නැහැ යාචකේ ගෙදරට ආපු යාචකයා මෙන්න කම්සෙට දැවිද්ද මෙන්න මේ ගෙයක් දොරක් මෙන්න මේ ළමයා බැඳිනවා කියලා බැඳලා දෙනවා අනේ යාචකයා තරන් ගිහලා මේ මිනිස්යා විලෝන පස්සේ මේ මිනිස්යා දැන් ආයිමත් නම් මං ඉස්දාටි ආයිමත් මං ගෙදර යන්නේ නැහැ මට තාත්තා ළඟට යන්නත් බැහැ මං මේ මේ යන්නේ නැහැ කියලා ඔය දිවි නසා ගන්න කියලා යන්නේ. නමුත් යනකොට තමයි ඔය බද්දකත් මේ කාපිලා මේ කවුරු හරි මහරහත් මෙහෙණින් වහන්සේකට යා මුණ ගැහෙනවා. මම හිතන්නේ අශෝදරාවට හම්බ වෙන්නේ. ඒ මුණ ගැහිලා තමයි ඔය පැවිදි වෙන්නාල ඔය පැවිදි වෙලා ඔය රහත් භාවයට යපත් වෙන්නේ. දබන ආත්ම භාව පහක් තිස්සේ පිරිමියෙක් හැටියට කළා වූ කාමයේ වර්ධවා හැසිරීම අර එළුවෙක් වෙලා ඊළඟට හරකෙක් වෙලා ඊළඟට නපුංසකෙක් වෙලා ඊළඟට ස්ත්‍රී ආත්මයක් ලැබලා අවසානයේ පුරුත් මේ ස්වාමි පුරුෂය තුන් දෙනෙක් ගෙදරින් එළවනවා. ඒ විපාක. නමුත් මේ කා හොඳට හිටිය පිරිමි. ඒ වගේ තමයි ඉතින් කාමයේ වර්ධවා හැසිරීම නිසා ස්ත්‍රීත්වය ලබන්නේ. ස්ත්‍රීත්වය ලබන්නේ. කාමයේ වර්ධවා හැසිරෙන්න හැසිරෙන්න අපි ක්‍රමානුකූලව ඊළඟ ආත්ම භාවයේදී අපි අනිවාර්යයෙන්ම නපුංසකෙක් වෙනවා. ඔය දැන් ওই ලංකාවේ ඉන්න නපුංසකයි ඉන්නවනේ. ඕගොල්ලෝ ඊළඟ ඊළඟ ජීවිතේ කාන්තාව. ඔය පෙර ජීවිතේ කාමයේ වර්ධවා අනිවාර්යෙන්ම ඔය කාන්තාව. මොකද මේ ජීවිතේත් ඒගොල්ලෝ කාමයේ වර්ධවා හැසිරීමනේ කරන්නේ. අනිවාර්යයෙන්ම ඊළඟ ජීවිතේ ඔය ලිංගික වික්‍රියාස් වෙනවා. ඊට පස්සේ තියෙන ආයිමත් ගොඩේමක් නෑ. දැන් මේ ජනගහනේ වැඩි සමහර අපි මෙවහරායවා පාලනය කරනවා. සායන කුසල කර්මයක් කරන නිසා තමයි අර මේ මේන් වංශිකෙන් කළා. ඒකත් මොකක් හරි කළාව කුසලයක් මාත්‍ය. මොකක් හරි කළාව මොකද නැත්නම් දිනසාගන්න යන්නේ. දිනසාගන්නේ අන වෙලාවේ තමයි අර මහරහත් මේනින් වහන්සේට යා මුණ ගැහෙන්නේ. එයා ගිහිල්ලා ඔබ කැමති පැවිදි වෙන්න කැමතිද කියලා අහනවා අනේ කොහමද මෙයා අතේ තියෙන මොකක් හරි එයා පූජා කරනවා මොනවා රොටි කෑල්ලක් හරි මොකක් හරි හම්බ වෙච්ච ඒ වෙලාවේ තමයි අර කතා කරන්නේ මේ මේ යසෝදරා වගේ මට මතකේ මේ රහත් මෙහෙණින් වහන්සේ. ඔබ පැවිදි වෙන්න කැමතිද කියලා ඇහුවා මෙයා කියනවා අනේ අපිට පැවිදි වෙන්න විදියක් නැහැ අපි මේ මම මේ වගේ කෙනෙක් කියලා නෑ නෑ ප්‍රශ්නේ නෑ කියලා තමයි පැවිදි කරන්නේ. ඒ පැවිදි කරලා තමයි එතනට එන්නේ. ඊට මොකද ඒකත් එයා කුසල් ශක්තිය. දැන් වෙලා තිබ්බ කුසලයක් තිබ්බා. අර සියල්ල අතර ස්වාමීන් මේ දික්ක ධම්ම වේදනීය කර්මද බලවත් අපරාපරිය වේදනීය කර්මද දික්ක ධම්ම වේදනීය කිය එහෙම එකක් නෑ දරුවෝ දික්ක ධම්ම වේදනීය කියන්නේ මේ මොහොතේ විපාක දෙන්නා වූ දේ තේරෙනවද දැන් මහත්යලාව දන් දුන්නා බණ ඇහුවා බණ ඇහුවා මහත්යලා මේ ලෝ මේ වෙලාවේ විඳිනා වූ කායික මානසික සැපයක් තියෙනව නේද ඒ කායික මානසික සැපේ නිසා මහත්යාගේ ලේ ධාතුව දැන් පිරිසුදුයි ඒ නිසා ශරීරය ප්‍රසන්නයි ඒ නිසා නිරෝගී භාවය තමන්ලා තියෙන මේ දික්ක ධම වේදනි කුසලයි තේරෙනවද? දැන් ditta ධම්ම වේදිනේ අකුසලයක් තමයි අර බීලා ගිහිල්ලා ඒවලම අර වාහනේ හැප්පුණා. තේරෙනවද? ඒක අපරාපරීය වේදනීය කියන මහත්ය මම හිතන්නේ පසුව විපාක දෙන්නා උදේ. පසුව හෝ ඊළඟ භවයේ තුල විපාක විපාක දෙන්නා උදේ තමයි ඒක ඒකේ ඒක ඊට වඩා බලවත්. තේරෙනවද? ඒක බලවත් නොවෙන්නත් පුළුවන්. තේරෙනවද? බලවත් වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. ditta ධම්ම වේදිනේ කියන්නේ එවලේම විපාක දෙන දෙයක්. එවලේම විපාක දෙන කාමයේ වර්ධව ඇසුරුනොත් එයාට ඒත් හැදෙනවා. නැත්නම් සමාධි රෝගයක් ඇතිවෙනවා. ඒ ඒව තමයි. දැන් අනාගතයේදී ඒඩ්ස් වගේ දේවල් නිකන් උණෙහින් දිස්සා ගන්න ලෝකෙට එනවා. ඒ අකුසල් විපාක. දුස්සීල වෙන්න වෙන්න ඒ අකුසල් විපාකයේ ස්වභාවය. ඒ එහෙ ගන්නට එනවා. එතන එතන ඉදිරියට යන්න යන්න කාන්තා ජනගහණි වැඩි වෙනවා ලෝකේ. කවදාකවත් පීමි ජනගහණි මින් ඉදිරියට වැඩි වෙන්නේ නැහැ. ඒක ධර්මතාවයක. ඒ බුදුන් වහන්සේගේ ධර්මයත් එක්ක බලන්න පුළුවන්. ඒ ඇයි කාමයේ වර්ධවය ඇතිරින් වැඩි. ආයිම සීලය උස්සන්න වෙන්නේ නැතව හීන වෙනවා නිසා. ඒ නිසා ඉන්න යන්න යන කාන්තා ජනගහණය වැඩි. මේ පිරිමි අඩු වෙන. අපිත් කාමයේ වර්ධව හැසිරීම වලට ගියොත් අපි අපිත් අනාගතයේදී වැඩි වෙනවා. දැන් කාන්තාවුන දැන් බුදුරජාණන් වහන්සේ කාලේ හිටිය හොඳ තරුණියක් හිටියා. හරියට දන් දෙන කෙනෙක්. දන් දෙමින්ම එයා ප්‍රාර්ථනා කළේ මට පිරිමි ආත්මයක් ලැබේවි කියලා. එයා වෙන මොකුත් ප්‍රාර්ථනා කළේ නෑ. ප්‍රාර්ථනා කළේම මට පිරිමි ආත්මයක් ලැබේවි කියලා. දවසක් සක්‍රය එනවා එයාගේ පුතත් එක්ක බුදුරජාණන් වහන්සේ ළඟට. සක්කපඤ්ඤ කියන සූත්‍රය දේශනා කරන්නේ මේ වෙලාව. ඒතකොට සක්‍රය සෝවාන් වෙලා නැහැ. මේ සූත්‍රය අහලා තමයි සක්‍රය සෝවාන් වෙන්නේ. ඒතකොට සක්‍රය එනවා යාගේ පුතත් එක්ක. පුතත් එක්ක ඇවිල්ලා සක්‍රය කියනවා භාග්‍යවතුන් වහන්සේ මේ පුතා මීට අවුරුදු කීපයකට ඉස්සෙල්ලා අර අහවල් ගමේ එයා. එයා දන් දීලා දන් දීලා ප්‍රාර්ථනා කරලා මේ ස්ත්‍රීත්වයෙන් මිදලා මෙන්න මේ පුතා වුණා කියලා එක ජීවිතයෙන් එයා ස්ත්‍රීත්වයක් ලබනවා. එක ජීවිතේ. පුරුම් පිරිමියෙක් වෙනවා. ස්ත්‍රිය. ඒ කියන්නේ සෝනාස් දැන් ක්‍රියා සාමාන්‍යයෙන් පුරුෂයෙක් වෙනවා කියන එක දුර්ලභ කාරණයක්. දුර්ලභ කාරණයක පව් පාපයක් උදේ ස්ත්‍රියක් වෙනවා කියන්නේ පව්. පව් කියන්නේ පිරිමියාට වඩා කුසල් අඩුයි. ඒ කාමයේ වර්ධව හැසිරීමේ විපාකයන්. ඒවා කාමයාට සංසිඳිලා නැහැ. ඒවා යන්නේ එක. සංසිඳා ගෑ කියන්නේ ඒකෙන්ගේ දැන් ඔය අපි කාන්තාව 1000ක් ගන්නකො ලංකාවේ ඔය කාන්තාව 1000න් පුත එක්කෙනෙක්වත් දන්නවද කාමයේ වර්ධව හැසිරීම නිසා මං කාන්තාවත් ඉඳ ආවේ කියලා. දන්නවද? නැහැ. කවදා හරි එතෙන්ට වැටුනේ නිසා තේරුණාද? ඔය පිරිමි ආත්මවල ඉඳලා එතෙන්ට වැටුනේ නිසා. නමුත් ඒගොල්ල මේ වෙලාවේ හරි හිතුවොත් මම මේ ආත්මේ මිදෙනවා කියලා හිතාගෙන පින්කම් කළොත් ඊළඟ ජීවිතේ වෙන්න පුළුවන්. මේ ශක්තිමත් කුසල් චේතනාව සකස් වෙන්න ඕන. ශක්තිමත් චේතනාව සකස් වෙන්න ඕන. දැන් සක්‍රියාගේ පුතා ඒ සකස් කරගත්තේ. නමුත් ඒ කාලෙකින් බුදුරජාණන් වහන්සේලාට මහරහතන් වහන්සේලාට දන් දීලා ඒ පින්කම් ශක්තිමත් වුණා. මම දන්නේ අද එහෙම ශක්තිමත් පින්කම් කියන්නේ තියනවාද කියලා. නමුත් එහෙම වෙන්න පුළුවන්. ඒක ලොකු දෙයක් නෙමෙයි. තමන්ගේ චේතනාව බලවත් ඊළඟ ජීවිතේ වුණත් ස්ත්‍රීත්වයෙන් මිදලා පුරුෂත්වයෙන් පුළුවන්. දැන් බුදුරජාණන් වහන්සේ මහත්ව කියනවා මේ ඕනෙම කෙනෙක් ශ්‍රාවකෙක් වේවා දායකෙක් වේවා කවුරු හෝ වේවා බුදුරජාණන් වහන්සේ ඉපදුන තැන බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වෙච්ච තැන බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන තැන මේවා දැකීම අනිවාර්යයෙන්ම කළ යුත්තක් කියලා. එහෙම එහෙම කියනවා කාටවත් කියන්න බෑ මේක මේ සුදු අනිත්‍යයි කියලා මේ යන්නේ නැහැ කියලා බුදුරජාණන් වහන්සේ කියන ඕනම ශ්‍රාවකෙක් ඕනම කෙනෙක් ඔව් ඔව් ඒක මේ ආයිමත් කාටවත් කියලා නැහැ. සාතන් වහන්සේ කෙනෙකුටත් ඒක බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ කියන්නේ රුවන්වැලි මාසයයි අපි අතීත කතාවල කියන්නේ දහස් ගණන් ලක්ෂ ගණන් රාතන් වහන්සේලා වැඩිය කියලා උපින්ගම් වලට නේද? ඒ කියන්නේ ඒක නේ කාටවත් අරගෙන කියන්න මේ විදිහට කියන්න බෑ මේ මේ අපිට අවශ්‍ය නැහැ කියන කාරණේ වැඩක් නැහැ කියන්නේ. එතන ඒක වැරදි ආකාරයෙන් ගන්න වෙන කෙනෙක් ගන්න පුළුවන්. නමුත් ඒක බුදුරජාණන් වහන්සේ කියන පුතේ ශ්‍රාවක ශ්‍රාවිකාවන් කවුරුත් බුදුරජාණන් වහන්සේගේ බුද්ධත්වය පිළිනිවීම උපත කියන තැන තුන්තන බලන්න ඕනේ කියලා. දලදා වහන්සේට එහෙමයි දලදා වහන්සේට කරන පූජාව අතිවිශේෂ පූජාවක් විදියට අර කියන්නේ ආමිෂේ වෙනම මංගයක් කොට සැලකනවා ඒක සාමාන්‍ය සර්වඥ ධාතු පූජාවකට වඩා වෙනස් වෙන ඒ ඒ දෙක ඒ අතර මේ බුදුරජාණන් වහන්සේ ඕ මේ මේ ධර්මයේ තුල කොහේ හරි ඒ දේ සඳහන් වෙනවා සවුනා මොකද සඳහන් වෙනවා කියලා මේ ආමිෂ පූජාව දැන් දලදා පූජාව වැඩි දුක. ඒක ඒකේ ශක්තිය වැඩි. බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලා. සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ධාතුන් වහන්සේලාට වඩා බුදුරජාණන් වහන්සේලාගේ ධාතුන් වහන්සේලා අග්‍රගණ්‍ය. ඒක අපි දකින්න ඕනේ. උන්වහන්සේ සාතුන් වහන්සේ. අපි ශ්‍රාවකයෝ. එතන ඉඳන් දකින්න ඕනේ. ඒ ඒ ගෞරවයේ තියෙන්න ඕනේ. දැන් බුදුරජාණන් වහන්සේට එක්තරා අවස්ථාවක මේ මේ උපස්ථායකයෙක් ඉන්නවා. ඒ උපස්ථායක ස්වාමීන් වහන්සේගේ නම මොකක් හරි මට නම හරියට මතකයක් දෙන්නේ නැහැ. ඉතින් මේ ස්වාමීන් වහන්සේ දවසක් මේ බිම්බිසාර රජුරුවන්ගේ මේ ගම්මුලා දෑනින් 80000ක් එනවා බිම්බිසාර රජුරුවන්ගේ රැස්වීමකට. ඉතින් බිම්බිසාර රජුරුව කියනවා ගම්මුලා දෑනට බුදුරජාණන් වහන්සේත් වැඩ ඉන්නවා ගිහිල්ලා බලලම දැන් ගම් වලට යන්න කියලා. ඉතින් යනකොට දැන් ගියා මේගොල්ලෝ යනකොට අර උපස්ථායක ස්වාමීන් වහන්සේ ඉන්නවා. උන්වහන්සේ මේ රහතන් වහන්සේ කෙනෙක්. ඉතින් ඉන්නකොට උන්වහන්සේ කරන දේ අරගොල්ලෝ ඇවිල්ලා අහුවා අහනවා මේ අපිට භාග්‍යවතුන් වහන්සේ බලන්න ඕනේ කියලා. හොඳයි මං අහලෙන්නම් කියලා එතනින්ම ගිලිලා යනවා. ඊට පස්සේ ගිහිල්ලා අතරින් මත වෙනවා. මත වෙලා බුදුරජාණන් වහන්සේ කියන සායනාත් භාග්‍යවතුන් වහන්සේ මෙන්න මෙහෙම මේ කට්ටියක් ඇවිල්ලා එන කියලා. හොඳයි එන්න කියලා එහා එතනින් ගිහිල්ලා මෙතනින් මත වෙනවා. මත වෙලා කියනවා අන්න ඔබ වහන්සේලාට එන්න කිව්වා කියලා. එන්නේ යන් කියලා එන එකගෙන ගිහිල්ලා බුදුරජාණන් වහන්සේ කියන අර විහාර පිටිපස්සේ ආසන පනවන්නේ කියලා දැන් එතෙන්ට ගියා හොඳයි කියලා මේගොල්ලන් ඕගොල්ලෝ එන්න කියලා එයා ගිහිල්ලා අතෙන්ට යනවා. දැන් ගියාම දැන් අර 80000 හිතනවා ඔක්කොම අර අර හාමුදුරන් ගැන තමයි හිතන්නේ. බුදුරජාණන් වහන්සේ ගැන කවුරුත් බලන්නේ නැහැ. ඉතින් බුදුරජාණන් වහන්සේ ගැන බලලා බුදුරජාණන් වහන්සේ ඊටෙන් දැක්ක දැන් මේක. දැන් මේගොල්ලන් මං කෙරේ කිසි ගෞරවයක් නැහැ මේ අරය ගැන දැන් ගායුරුස කියන්නේ කියලා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ඒක දැකලා අර කියන අර ස්වාමීන් වහන්සේට නාගිත නාගිත වගේ නමක් මොකද්ද මට එන්නේ ඈ? සාගත සාගත සාගත ස්වාමීන් වහන්සේ. සාගත මේගොල්ලන්ට උත්තරී උත්තරී මනුස්ස ධර්ම පෙන්වන්න කියලා. දැන් බුදුරජාණන් වහන්සේ කිව්වා සාගත පෙන්වන්න කියලා. දැන් මෙයා ආහසට පැන නැගිලා තේජෝ ධාතුවට සම්බැඳිනවා පෙර උඩ යනවා නැති වෙනවා නොපෙනී යනවා සැතපෙනවා ඔක්කොම කරලා දැස්සා බැලලා දැන් සාදු සාදු කියලා අරගොල්ලෝ දැන් අරයටම සාදු කියන්නේ ඔක්කොම කිව්වට පස්සේ අර ස්වාමීන් අර ස්වාමීන් වහන්සේ බුදුරයන් වහන්සේට වැඳලා අනේ භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේමයි මාගේ සාස්තුන් වහන්සේ ඔබ වහන්සේමයි මාගේ ගුරුවරයා ඔබ වහන්සේමයි මගේ මාර්ගෝපදේශකයා මම ඔබ වහන්සේගේ ශ්‍රාවකයා කියලා කියන්න ගත්තා එතකොට අර මිනිස්සු බලනවා දෙයියනේ මේ මේ ගෝලයා මෙහෙම නම් ගුරුන්වහන්සේ කොහොමද ගුරුවරයා කොහොමද සාසුන් වහන්සේ කොහොමද කියලා අන්න ඒවල තමයි බුදුරජාණන් වහන්සේ කරේ ශක්තිය පිටා. ඒ වගේ ඉතින් එතනදී බුදුරජාණන් වහන්සේ නෑ නෑ ගිහියයි ගාවේ. ඔව් ගිහියයි. ඒ ගමුලා දැන්. ඔව් ඔව් ගාමනේ ධාරි තමයි. 80000ක් ඇවිල්ලා තියෙනවා. සූත්‍රයේ තියෙන 80000ක් ආව කියලා. ගම් 80000ක් තිබ්බන්නේ. බිම්සාර රජුලන්ට. ඒකේ මුලා දැන් ටික. ඒක ඒ නිසා මේ ඒ වගේ බුදුරජාණන් වහන්සේගේ හැමදේම ඔක්කොමට වඩා පූජනීයයි ශ්‍රේෂ්ඨයි උන්වහන්සේ සාසුන් වහන්සේ නිසා යන්න අමාරුයි. ඕක තමයි තුනක් අත්තක් කිව්වේ. බුදුරජාණන් වහන්සේ කිව්වේ ධර්මයේ ඇත්තක් තියෙනවා. ඊයොත් නම් ඕක සැපක් තියෙනවා. නමුත් යන්න නම් අමාරු දෙයක් කියලා කියනවා. එයා කියන්නේ හරි විචනාත්මක ස්වභාවය. ශ්‍රද්ධාවෙන් නෙමෙයි කියන්නේ බුදුරජාණන් වහන්සේ විචනය කරනවා. එහෙම කියනවා. ඔව් ඔව්. තුනක් අත්තක් බුදුරජාණන් වහන්සේගේ උපස්ථායකෙක් නීක කාලේ. බුදුරයන් වහන්සේත් එක්කම සුණක්කත් යනවා. ගිහලා යනකොට මේ බලූත රකින්න කෙනෙක් ඉන්නවා. මේ නිකන්ටගේ හෙළු බැල්ලෙන් ඉන්නේ. මේ දිවෙන් තමයි කෑම කන්නේ බිම läගලා. මේක කල්පනා කරනවා මෙයා තමයි නියම රහතන් වහන්සේ. මේ අපේ අය රහතන් වහන්සේලා නෙමෙයි නෙමෙයි කියලා මෙයා කල්පනා කරනවා. මෙයා මේ මේ විදිහ අතහැරීමක් තියෙන්නේ මෙයාමයි නියම රහතන් වහන්සේ කියන්නේ. බුදුරජාණන් වහන්සේට හිත පේනවා. හිත පේලා බුදුරජාණන් වහන්සේ අහනවා සංසාරේ ඔබ මේ වගේ දෙයක් හිතුවා නේද කියලා. ඔව් කියනවා. ඊට ආයිමත් තවත් කෙනෙක් ඒ විදිහටම දැකලා එයාත් මොන හරි ආහාර ගන්න නැති නිගණ්ඨ જાතිය කෙනෙක්. එයාත් මේ මේ එහෙම හිතනවා. තව දවසක. බුදුරණත් ඒකත් අහනවා. ඔබ මෙහෙම හිතුවා නේද කියලා. ඔව්. සුවංකති කියන ඔබ මං හිතුවා කියලා. ඊට පස්සේ බුදුරණන් වහන්සේම කියනවා දැන් ඔබ රහතන් වහන්සේ කෙනෙක් කියලා නේතුයි. තව දවස් 7කින් ওই මනුස්සයා මැරෙනවා. තේරෙනවද? ওই මනුස්සයා මැරෙන්නේ මොකද්ද රෝගයක් ඇදිලා. ඒ කියන්නේ ආහාර වැඩි වීමේ මොකක් හරි රෝගයක්. ඇදිලා මෙන්න මේ මනුස්සයා මැරිලා මෙන්න මේ නිරේටයි යන්නේ. තේරෙනවද? ඒ නිසා මෙයා මැරිලා මලාට පස්සේ මෙයාගේ වල ළඟට ගිහිල්ලා අහන්න කියනවා ඔබ කොහෙද ඉන්නේ කියලා. එතකොට එයා කතා කරලා කියයි කියනවා. දැන් මෙහෙම කිව්වාම තුනක් අත්ත කොච්චරනම් පහත් මිනිස්සෙක්ද කියලා බලන්නේ. ගිහිල්ලා අර මිනිස්සයාට හොරෙන් කියනවා බුදුරජාණන් වහන්සේ කිව්වා ඔබ දවස් හතකින් මැරෙනවා කියලා. ඒ නිසා ඔබ වැඩි එහෙම කෑම කන්න එපා කියනවා. <laughs> තේරුණාද? පරිස්සම් වෙලා මැරෙන්නේ නැතුව කොහොම හරි ඉන්න කියනවා. අරක හරියටම හත් දවසෙන් මැරෙනවා. මැරලා දැන් සුණක්කත් ගිහිල්ලා වල ළඟට ගිහිල්ලා අහන ඔබ කොහෙද කියලා. මේක කියනවා මොකද්ද නිරේ මම මෙතන මේ නිරේ ඉන්නේ බුදුරජාණන් වහන්සේ කිව්වේ තැනම කියනවා. ඉතින් ඒ වගේ ඒ වගේ දරුවෝ අවසානයේ සුණක්කත් නිරේට තමයි යන්නේ. ඔය ලිච්ඡවි කුමාරි සුණක්කත් කියන්නේ. මේ අවසානයේ බුදුරජාණන් වහන්සේගම මේ සද්ධායෙන් පිරිහිලා පල්ලෙහාට යන උපස්ථායක කියලා. ඔව්. ඒක තමයි වයනව කියන අවාසනාව කියන එක තමයි. අදක්ෂභාවය ඒ වෙලාවේ ගැලවෙන්න බැරි නම් ඉතින් තව කවද ගැලවෙන්න මේ බුදුරජාණන් වහන්සේ කෙනෙක්ගේ උපස්ථායකයෙක් වෙලා ගැලවෙන්න බැරි නම් මොන කවද ගැලවෙන්නද පාත්‍රේ පාර කියලා කියත් තියනවද නෑ නෑ පාත්‍රේ පාර තියලා ඉන්නේ වෙන කෙනෙක් අම්මාන්සේ නම් මේ පාරේ කුටි කාරේ පාන තුමස් පාරේ කුටි කාරේ උනාසේ තනියෙන් යද්දි එකගෙන යන්නේ ඔය වගේ මායිත් යනවා ඔක ආදා ඒ කාලෙත් ඒ අවබෝධ කිරීමේ විවිධත්වය තිබුණා නේ සමාජ සාමුද්‍රික. ඒ ඉන්ද්‍රිය ධර්මයන්ගේ විවිධත්වය. එක එකනාගේ විවිධ 10 දෙනෙක් දැක්කොත් බුදුරයන් වහන්සේ කිව්වම සූත්‍රය 10 දිනක් බැලුවොත් පුතේ 14ට තමයි ගන්න. තේරෙනවද? මොකද එයා ඒක ගන්නේ ඉන්ද්‍රිය ධර්මයන්ගේ වැඩිච්ච ස්වභාවය මත. තමන්ගේ ඉන්ද්‍රිය ධර්මයන්ගේ වැඩිමේ ස්වභාවය මත තමයි ආයේ සූත්‍රය තමන්ට ගලපගන්නේ. එහෙම ඒක එහෙම එකක් තියෙනවා. නමුත් ඉතින් එයා ඒ කියන ධර්මේ හරි. මොකද එයාට තේරෙන්නේ එයා කියන්නේ. එයා බොරුවක් නෙමෙයි කියන්නේ. එයා බොරුවක් නෙමෙයි කියන්නේ. එයා දැන් අපි පන්සලේ ස්වාමීන් වහන්සේ කෙනෙක් කිව්වොත් එයා උන්වහන්සේලා උඟක් නෙමෙයි කියන්නේ දැන් මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ ශාසනය දැකලා නිවන් දකින්න කියලානේ. නමුත් ඒ එයා දකින්නේ නැහැ. ඒ එයාට බැරිද කියන්න බෑ. ඒතකොට එයා ඉන් එහාට යන්න එයා ඉන්ද්‍රිය ධර්මය දියුණු කරගන්න. ඉන්ද්‍රිය ධර්මයන් දියුණු වෙන්න දියුණු වෙන එයාට මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය බුදුරජාණන් වහන්සේ කිව්ව ආකාරයෙන් දැනෙන්නේ. එහෙම නැත්නම් එක සූත්‍රයක් 10 දෙනෙක් 10 ආකාරයකට ගන්න. නමුත් ඒ 10 දෙනාම වැරදි නැහැ. ඒගොල්ලන්ගේ දුර්වලතාවය ඉන්ද්‍රිය ධර්මයන්ගේ ප්‍රශ්නේ. ධර්මය හරියටම දැක්ක කෙනා තමයි සංසාරේ බය හරියටම දකින්නේ. එයා කියනවා මේ බුදුරජාණන් වහන්සේ කිව්වා වගේම පිට ගිනි ගත්තේ කේ ගිනි නිවන්නේ යම්සේ වේසෙන්නද මේකෙන් ගැලවිලා යන්නේ කියලා කියන්නේ. එයාගේ එයා ධර්මය හරියටම දකිනවා. ඒ සංසාර බය හරියටම දැක්කා. සංසාර බය දකින්නේ ඉන්ද්‍රිය ධර්මයන්ගේ දියුණු භාවයේ, බල ධර්මයන්ගේ දියුණු භාවයේ මුදපම වැඩිම වැඩින්නේ. ඉන්ද්‍රිය ධර්මයන් ඉක්මවා ගිහින්. ඒකෝට ඈ? සංසාරේ ධර්මයේ ඉන්ද්‍රිය ධර්ම සංසාර උන්වහන්සේ රගිය මේ දේශනාවකදී කියලා දෙනවා ඉන්ද්‍රිය ධර්ම සම්පූර්ණ සෝවාන් වෙච්ච තැන කියලා ඒ ඉන්නවා කෙනෙක් ඉන්ද්‍රිය ධර්ම දැන් වෙන වෙනම පිළිගන්න දැන් සද්ධාවසාරි ධම්මාවසාරි සෝබාන්නේ දැන් ඉන්ද්‍රිය ධර්ම සෝවාන් වුණා කියන්නේ පුතේ එයාගේ ඉන්ද්‍රිය ධර්මයන් පරිපූර්ණයි තේරෙනවද සෝවාන් වෙච්ච තැන ඉඳන් එයා තුළ වැඩෙන බල ධර්මයන් තේරෙනවද බල ධර්මයන් හැටියට වැඩෙන්නේ සද්ධා වීර්ය සති සමාධි ප්‍රඥා නමුත් දැන් එයාගේ ඉන්ද්‍රිය ධර්මයන් වැඩිලා ඉවරයි තේරෙනවද? එයා අන්න හැරෙන්නේ නැහැ. දැන් මේ ඉන්ද්‍රිය ධර්මයන්ව බල ධර්මයන් හැටියට බල ධර්මයන් පරිපූර්ණ වෙන රහත් භාවයට පත් වෙච්ච වෙලාව. තේරෙනවද? ඒක දැන් සද්ධානුසාරී ධම්මානුසාරී කියන කෙනා තුළ ඉන්ද්‍රිය ධර්මයන් වැඩින කෙනෙක් කියලා. ප්‍රඥාව කවදාවත් වැඩින්න පුළුවන්ද සද්ධාවෙන්? මේ පහක් නේ මාත්. පහ මෙහෙමනේ තියෙන්නේ. දැන් මේ මේ සද්ධා සති සද්ධා වීර සති සමාධි ප්‍රඥා මේ මේ පහ එක එකනාගේ මේ ඇඟිලි වගේ තියෙන්නේ. මේ ඇඟිලි එක වගේ නෑනේ. එකක් යටයි එකක් උඩයි එහෙමයි තියෙන්නේ. මේ පහ සම වෙන්න ඕන. තේරෙනවද? මේ පහ සමබර වෙන වෙලාවේ තමයි ආ සෝවාන් ඵලයට පත් වෙන්නේ. සමබර වෙනවා කියන්නේ ඒ කියන්නේ සද්දා වීර සති සමාධි ප්‍රඥා දැන් සමබර වෙනවා. තේරෙනවද? දැන් මේ මෙතනදී මේ හැම වෙලාවම මේ පැත්තේ තියෙනවා සද්ධාව, මේ පැත්තේ තියෙනවා වීරය. තේරෙනවද? මේ පැත්තේ තියෙනවා ප්‍රඥාව, මේ පැත්තේ තියෙනවා සමාධි. මේ මැද්දේ තමයි සතිය සහ සීය තියෙන්නේ. සතිය සහ සීය විසින් මේ දෙක බැලන්ස් කරගන්න. තේනද? සමහරු පින්කම් කර කර පින්කම් කර කර දුවනවා සද්ධාව පැත්තේ. නමුත් ප්‍රඥාව නැහැ. 84000 මල් පින්කම් කියනවා 84000 පහන් පින්කම් කියනවා ඔය මහා රටේ ලෝකේ නම් සද්ධාව තියෙනවා. ප්‍රඥාව ඒ කියන්නේ දැන් මේක මෙහෙම බර වෙලා තියෙනවා. තේරෙනවද? දරලා. නමුත් මේක මේ සතිය සිහිය විතින් සතියයි සිහිය විතින් මේක සමබර කරගන්න. තේරෙනවද? සමබර කරගත්ත දැන තමයි ආ සෝවන් ඵලයට පත් වෙච්ච කෙනා. ඉන්දිය සම්පූර්ණ. ඔව් ඔව් ඔව්. ඉන්ද්‍රිය ධර්මයන් එයාගේ වැටලා සම්පූර්ණ. ඔව්. එකකන් එයා ධම්මානුසාරී සද්ධානුසාරී තැන ඉන්නවා. ඉනුත් පල්ලෙහා ඉන්න පු탁ජන කියන මිනිසයා. එයාගේ ඉන්ද්‍රිය පිටලාම නැති මට. එයාගේ ඉන්ද්‍රිය පියාගෙන පානන්තරී පාප කර්ම අම්මා තාත්තා මැරෙන්න පුළුවන්, රාහතුන් මරන්න පුළුවන්, බුදුරණාන්සේගේ ලේ හෙල්ලෙන්න පුළුවන්, ඒ කාරණා කරන්න පුළුවන් එයා. පු탁ජන. අතිරුවන් සරණ ගිය කෙනෙක් ගැන ඉන්ද්‍රිය ගැන කතාවක්. ඔව් ඔව්. මෙහා කතාවක් ඉන්ද්‍රිය කතාවක්. නෑ. සතිය සිහියෙන් තමයි ඒක දෙපැත්ත මේවා කරගන්නේ. හරි මොකද්ද වැරද්ද මොකද්ද කලිය යුත්තේ මොකද්ද නොකලිය යුත්තේ මොකද්ද කියලා මේ තමන් හිතමින් තමයි සතිය සිහිය නැත්තේ බුදුරණාහි කියලා තියෙන එක. ඒකෙන් අර දෙක සම්බර කරගන්න. කොයි දෙයක් කළත් තින්කමක් කළත් ඒක ප්‍රඥාව වැඩෙන ආකාරයෙන් අනිත්‍ය සංඥා වැඩෙන ආකාරයෙන් කරනවා. ඒ විදිහට කරන්නේ. අඟක් ඇයි දැන් අපි දැන් කොච්චර බණ කිව්වත් මං කියන්නේ අපි බණ ආනවා කියලා එයාගේ තේ සංසාර බිය ඇති කරනවා. දැන් සතර බිය ඇති කරගත්ත ගමන් දුවනවා හතර වටේ. දැන් දන් දෙන්න දුවනවා. පන්සල් හදන්න දුවනවා. ආරාම හදන්න දුවනවා. නේ? ඒක දැන් ප්‍රඥාව පැත්තට මේ වඩවගත්තා. නේද? ප්‍රඥාව පැත්ත නෙමෙයි දැන් මගේ මෙහෙට වෙන හුඟක් අයගෙන් ඕක තමයි මම මේ දැකලා තින්නේ ඔක්කොම එහෙමයි. අපි වහන්සාරේ බය හිතින්න බන කියනවා. කිව්ව ගමන් දුවනවා පන්සල් හදන්නයි ආරණ්‍ය හදන්නයි දන් දෙන්නයි ඔහේ දුල් දෙන්නේ නැහැ. ඒක ප්‍රඥාව පැත්ත දැන් වඩා ගන්නෙ නැහැ. මොකද ඒ සතියේ තියෙන්නේ කල්පනා කළේ නැහැ. කල්පනා කළේ නැහැ. බුදුරජාන් වහන්සේගේ ශ්‍රද්ධාව කුමක් සඳහාද උපයෝගී කරගන්නේ කියලා සද්දා කරලා කල්පනා කළේ නැහැ. ඔව්. නෑ. දුවන දැන් දිව්වට පස්සේ ඉතින් ඊට පස්සේ ආයිම සංසාර බය නැතු යනවා. මම පින්කම් කරා දැන් හරි කියලා හිතෙනවනේ. ඒ පින්කම් කරා කියලා හරි නෑ. ඒ ඒ ඒකත් ඉතින් සතියසිය නැතිවමනේ. මොකද්ද විකල්පේ මොකද්ද කියන එක තේරුම් ගන්නෑ. ඒ හිත හිත කියන පස්සේ දුවනවා ඉතින්. ඒ නිසා මේ ධර්ම මාර්ගේ යන කෙනා දරුවෝ අපි දකින්න යා නැවතිච්ච කෙනෙක්. තේරෙනවද? එයා දුවන්න බෑ. දුවන්න බෑ එයා. එයා නව දුවනවා කියන්නේ සංස්කාර. සංස්කාර. කුසල් හරි අකුසල් දෙකම දෙකම ඉතින් දුක තමයි. අපි දකින්න දෙකම සැපයි කියලා. ඒක සැප වුණත් ඒක විපාක දීලා අනිත්‍ය වෙනවා. මහා අප්‍රමාණ වූ කල්පකණන් අබුද්ධෝත්පාද කාලේ එනවා ඉස්සරහට. ඒවැය කවුරුත් අනාතයි. සෝවන්නලා හිටියේ නැත්තම්. සෝවන්න වුණ දෙවිවරුත් අනාතයි. ඒ නිසා බුදුරජාණන් වහන්සේ කියනවා නම් මේ මෛත්‍රී බුදුරජාණන් වහන්සේගෙන් පස්සේ කල්ප විනාශයක් වෙලා මේ මේ මේ මේ මේ මේ මොකද්ද මේ මොනද මහා මෙහෙරුව ගිනි ගන්නවා යොදුන් 84000 දිව්‍ය තලත් වල යට වෙනවා මේවට කියලා කියනවා නම් ඉතින් දෙවියෝ ගැන අහලා වැඩක් නැහැ නේද? සෝවාන් නොවි දෙවියෝ ගැන අහලා වැඩක් නැහැ. ඉතින් එහෙමත් කියද්දි ඉතින් ඒක වෙන්නේ මේ මෛත්‍රී බුදුරජාණන් වහන්සේ පස්සේනේ. ඉන් පස්සේ පුතේ කල්ප ගානක බුදුරජාණන් වහන්සේලා නැති ශුන්‍ය කාලවන් එන්නේ. මෛත්‍රී බුදුරජාණන් වහන්සේ පිරිනවන් පෑවට පස්සේ. එහෙනම් ඉතින් සුගතිය වර්ණනා කළා වැඩක් නැහැ. එහෙනම් ඉතින් දුවල වැඩක් නැහැ. නැවතිලා මේ දුවන්න කියන හිතගෙන හිතන්නයි තියෙන්නේ. නේද? දුවනවා දුවන දුවන කෙනා තුල අපි දකින්නේම අනේ අනේ මේ කිව්වේ දෙයක් ගත්තේ නැහැ කියන කතාවම තමයි. වෙන දෙයක් නම් අපි දකින්නේ මොකද දුවන්නේ මේක දැක්ක කෙනා ධර්මයේ දැක්කාය කියලා කියන්නේ කෙනා එයා නැවතිච්ච කෙනෙක්. එයා ඉන්න දුවන්නේ යන්නේ නැහැ. එයා පින්කම් නොකර ඉන්නේ නැහැ. පින්කම් කරනවා. ඒවා කරනවා. නමුත් මේ හැම දෙයක් තුළම එයාගේ විනයක් තියෙනවා. ප්‍රඥාව පැත්ත ඔව් ප්‍රඥාව පැත්ත පේනවා අපිට කොසල් මේ මේ අසිරි සිතානෙත් මේ මාලිකාව ගිහිලා නිරේත නම් වැටෙන්නේ තිරසන් යෝනියට නම් වැටෙන්නේ නේද ඔව් සතියක් තිරසන් යෝනියනේ අසිරි සිතානෙ දුන්නේ මේ ලෝකේ සාසනයට එක්කනයි අතිවිසි දාන දෙන්නෙක් වෙන්නේ. ඒ දුන්නේ මල්ලිකා දේවිය. එයාත් මැරලා පණුකුලේ ඉපදෙන්නේ මරණ වෙලාවේ අර මේ කාමයේ වර්ධව හැසිරීමේ චිත්තයක් සකස් වෙලා. ඉතින් බලන්නකෝ ඉතින් මොකද්ද? ධර්මාශෝක රජතුමා මැරලා ගිහිල්ලා 84000ක් වේර විහාර කළා මේ කිඹුල් කුමේ පිඹුරු කුලයක උපදින්නේ. ඉතින් එහෙමනම් මේ සංසාර බය ඒව තමයි ප්‍රඥාව පැත්ත වඩා ගත්තේ. ඉන්ද්‍රිය ධර්මයන් දියුණු නෑ ඒගොල්ලන්. සෝවන් වෙලා හිටියේ නෑ ඒගොල්ලන්. ඉන්ද්‍රිය ධර්ම නැහැ. ඉන්ද්‍රිය ධර්ම දිනුනොත් මේ ප්‍රඥාව පැත්තක් වැඩි උනේ නැහැ. ඔය ශබ්දානුසාරි ධම්මානුසාරි කෙනා සෝවාන් වෙනවා කියලා එහෙමවත් ශබ්දානුසාරි ධම්මානුසාරි කෙනා කවදා හරි සෝවාන් වෙනවා. එයා හැරෙන්නේ නැහැ කියලා කියන බුදුරජාණන්. නමුත් එයාට මේ මිත්‍යා දෘෂ්ටික ආශ්‍රය තේරෙනවද? පංච නීවරණ වැඩි වුණොත් එයා හැරෙනවා කියලා කියනවා. පිරිහෙනවා. ඔව් දැන් අපි කියමු දැන් මහත්ය ශබ්දානුසාරි කියන ඉන්නවා කියලා. නමුත් මහත්ය ඒක රැකියාවකට යනවා මේ මේ සෞදියට හරි ඔය ඊරානයට හරි ඇමරිකාවට හරි. දැන් කල්යාණ මිත්‍ර ආශ්‍රයයක් තියනවද? නැහැ. ධර්මයක් ඇහෙනවද? ඔබ පිරිනි. ඔව්. පිරිනන. ඒක සද්ධාන්සාරි ධම්මාන්සාරි කියන තැන ස්ථිර නෑ. බුදුරජාණන් වහන්සේ කියන අර කාරණා දෙක නිසා පිරියෙන්න පුළුවන්. හැරෙන්නේ නැහැ කියලා කියනවා බුදුරජාණන් වහන්සේ. හැරෙන්නේ නැතුණත් බුදුරජාණන් වහන්සේ ආයිමත් තැනක කියනවා මේ කාරණා දෙක නිසා හැරෙන්න පුළුවන් කියලා. ස්වාමීන් කොසල් රජතුමා කොසල් රජතුමා මේ නිවන් දැක්කද නෑ එයා සෝවාන් වෙච්ච කෙනෙක් නෑ ඔය බුදුරජාණන් වහන්සේ කාලේ හිටිය කිසිම රජ කෙනෙක් සෝවාන් වුණේ නෑ පුතේ බිම්බිසාර රජුගේ බිම්බිසාර රජුතර වයෝ වෘද්ධ නිසා ඒ ධර්මයේ පිටපත් ඉස්සරහට ගිහිල්ලා යන්නේ නමුත් ඔය කවුරුත් ඔය පස්සේ නැති කොසල් රජතුමා කොසල් රජතුමා අජාසත්තල කවුරුවත් සෝවාන් නෑ සෝවාන් වුණේ ඒගොල්ලෝ ගමාන්නේ නේ මාන්නේ තියෙන තැන සෝවන් ඉන්නේ නෑ නෑ ඒගොල්ලෝ රජකම විසින් මේගොල්ලන්ට මාන්නය සකස් කරලා දෙනවා ඔය තනතුරු රජකම් ඔය නිලතල ඔය ආමුදා වල ඉන්න අයගේම නිලයන් ඉහළ නිලයන් එක්කම ඒ නිලයන් එක්කම ඒගොල්ලන්ගේ වගකීම් එක්කම ඒගොල්ලන්ට එල්ලෙන දෙයක් තමයි මාන්නේ කියන කාරණය මොකද එයා මේ මාන්නේ සකස් කරගන්න ඕනේ නැත්තම් නිලය තුල ඉන්න බෑ කරුම ඒවා මාන්නේ සකස් කරගන්න ඕනේ මගේ මේ නිලය මේකට ගැළපෙන ආකාරයෙන් මං ඉන්න ඕනේ කියලා එතකොට මේ නිලයත් එක්ක නිලය නිසා සකස් කරගන්නා වූ මාන්නයත් එක්කම ළඟට එන දේ මොකද්ද? ව්‍යාපාදේ. කේන්ති. ගරුණ කරොත් තරහ. ඔව් කේන්ති. ඔය දෙකේ කොක බැඳිලා තියෙන්නේ. බැඳිලායි බුදුරණාහි ඒකයි කියන්නේ ඕවට කියලා කවදාකවත් ගැලවෙන්න බෑ කියලා. ඒක බැඳිලා තියෙන්නේ වෙන් කරන්න බෑ. දැන් නිලයක් ලැබුණා කියලා එයා ඔක්කොමට ඔළුව පහත් කරන් ඉන්න කිව්වොත් අරමිනියා ගහනවා එමිනියා. ඒක වෙන්න බෑ. දැන් නිලයත් එක්කම එයා මාන්නේ සකස් කරගන්න ඕනේ. ඒ මාන්නයත් එක්කම ඊට පස්සේ අන්‍යයාගේ ආත්ම කරුත්වය සයා කේන්ති ගන්න වෙනවා. ඒ ඕවා හරි බරපතලයි. ඉතින් කරන්න දෙයක් නැහැ ඉතින්. ඒක තමයි ලෝකේ කියන්නේ. ඒ අදින් ගත්තොත් හරිම සාධාරණයි. මොකද ලෝකේ කොතනකවත් අසාධාරණයක් නැහැ. හරි. ඉතින් ඒකයි බුදුරජාණන් වහන්සේ කිව්වේ කොතනකවත් මෙතන සැපයක් නැහැ කියලා ඔක්කොම දාලා යන්නේ ඒකයි. කොතනකවත් සැපයක් නැහැ මෙතන කොතනින් ගියා කියලා වෙනවායි කියලා දාලා යන්නේ. ඒ හැමෝම ওই දාලා ගියේ ඒකයි. ඒකෙන් සියුම්ම දකින්න ඕනේ තමයි. ඉන්ද්‍රිය ධර්මයන් වැඩෙන ආකාරය ඕවා මෙනෙහි කරමින් මෙනෙහි කරමින් දකින්න ඕනේ. අනිත්‍ය සංඥා වඩනවා කියන්නේ ඒකයිනේ. ඔව්. අනිත්‍ය සංඥා වඩනවා කියන්නේ මේ ඒවැ අනිත්‍යභාවය දකින්න අතීත වර්තමාන අනාගත පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය කියන්නේ අතීතයේ හිටියා වූ රූප අරගෙන ඒවා දින්දේ දැන් අතීතයේ ජනාධිපතිවරු කී දෙනෙක් හිටියද අපේ රටේ ඒවා මොනතරම්නම් ශාස්ත්‍රීය භාවයෙන් දෙහිටියේ නේද මොනතරම් උදාන වාක්‍ය කියවන මට කරන්න බැරි මේ දේ විතරයි කියපු ආම්දුරුවෝ ඉන්න මේ <laughs> ජනාධිපතිවරු හිටියන්නේ නමුත් ඒ අය අද කොහෙද ඇත්තේ මම දන්නේ තෙරුවන් කරේ සද්ධාව කියන කාරණාවත් හරියට මම නම් දකින්න සකස් කරගත්තා කියලා. මොකද ඔක්කොම අන්න සීල උතර ගුණ බැඳිලා හිටියේ නේ. ඔය කත්තන් ඉදවන වෙයි ටොයි ලොයි අරවයි මේවයි ඉන්දියාවේ සාමිලයි නේද? ඔය ඉතින් ඔක්කොම එහෙම තමයි පුතේ. මොකද එහෙම නැතුව බෑ. එහෙම නැතුව බෑ. ඒගොල්ලන්ගේ වැරද්දක් නෙමෙයි. ඉතින් අතන බලය තුල ඉන්න බෑ. මේ රැකගන්නේ දේවල් කරන්නේ. ඒක එහෙම නැතුව බෑ. ඒකයි කියන්නේ බුදුරජාණන් වහන්සේ ඕවට යන්න එපා කියලා. එහෙනම් ඉතින් බුදුරජාණන් වහන්සේ ශක්ති රජ වෙනවානේ. කිසි ප්‍රශ්නයක් නැහැ. නේද? එහෙනම් ඔය මේ අල්ස මේ ඔය මේ උපතිස්සලා කෝලිතලා ගිහිල්ලා ඔය බමුණු පවුල් වල නායකයෝ වෙලා ගම් නායකයෝ වෙලා ඉන්නවන්නේ. ඉතින් ඒවට ගියොත් ඉවරයි. ඒක ඒගොල්ලන්ගේ වැරද්දක් නැහැ. ඒගොල්ලන්ගේ වැරද්දක් නැහැ. එහෙනම් අපි ජී ජීවිතය තුල යනවනේ ඉතින් ඉස්සරහටනේ. අපිට තේරුණා ඒවා මේ මේ දුකමයි කියලා. කොතනකවත් ඒ මේ සැපක් නැහැ කියන සාහනාව මේ ක්‍රිස්තියානි සාසන ඉතිහාසය දිහා බලනකොට මේ දසරාජ ධර්මයෙන් රාජ්‍ය කරපු පාලකයන් දෙන්නද ඉන්න ඉන්න ඒකට ඒ ඒතෝ නිවන් අවබෝධ කරගන්න බුදුරජාණන් වහන්සේ මාත්‍ය කී පාරක් ශක්ති දරලා තියෙනවා බුදුරජාණන් වහන්සේ සක්විති රජකම හැම වෙලාවෙම භාවිතා කළේ බුද්ධත්වයේ උදෙසාමයි. පාරමී ධර්මයන් උදෙසාමයි. ඒගොල්ලෝ කවදාකවත් අවසානයේ මරණකම් ඉඳලා නැහැ බෝධිසත්වයෝ. නරකෙස පහළ වෙනකොට නරකෙස දකින්නකොට ඉදිනුකෙස දකින්නකොට රාජ්‍යයත් හැරලා යනවා. ඒ දසරාජ ධර්මයෙන් රාජ්‍ය කරපු සක්විති රජවරු කවදාකවත් පල්ලෙහාට යන්නේ නැහැ මම. සක්විති රජවරුනේ සාමාන්‍ය රජවරු. සක් එහෙම රජවරු ඉන්න ඉන්නේ නැති. මම නම් ඒ ගැන නම් දන්නේ නැහැ. දසරාජ ධර්මයෙන්. මම කවදාවත් ඕන් කෙනෙක් නැහැ. බිම්සා රජු සෝවාන් කෙනෙක්. ඒ බුදුරජාණන් වහන්සේගේ ඇසුර නිසා, කල්යාණ මිත්‍ර ඇසුර නිසා තුන් මා බිම්සා රජු සෝවාන් වුණා. අනිත් අය කෙනෙක් නෑ. නෑ නෑ අනිත් අයට වෙන්න බැරි වුණා. අර මහා දේව රජතුමා. ඔය ඒ ඇවිල්ලා බුදුරජාණන් වහන්සේගේ බෝධිසත්ව පරම්පරාව. ඔව්. බුදුරජාණන් බෝධිසත්වෝ කවදාකවත් ඒ නිරගත් නිරයට ගියේ නෑ. පාල වෙලා ඒක එයා හැමදාම සාජ්‍ය දන් දීලම තමයි යන්නේ. සමහර බුද්ධ කාලවල සංසබෝධිසත්වෝ සපිරි රජ සාසනයට පූජා කරලා මේ පරිදිලා සාසනයට කටයුතු කරගෙන ඔව් තපස් රකින්න ආයෙත් වෙන දේවල් නෙමෙයි දාලම යනවා නෙක්කම් මෙතුරු ඔව් අතහැරීම නෙක්කම් නෙක්කම් පාරමිතාව කියනවානේ බුදුරණාහි සූත්‍රවල මං මං අහවල් ලක්විති රජ කාලේ මගේ බිරිඳ 84000 අවුරුදු 84000ක් මං ආයුෂ වින්දා මට 84000ක් ගම් තිබුණා මට 84000 බිරින්දෑවරු හිටියා. මට 84000 හස්තීන් හිටියා. 84000 කජානී අස්සයෝ හිටියා. 84000 කුමාරිකාවෝ හිටියා. මම යම් ගමකටද ගියා නම් ඒ ගම තමයි එදාට රාජ්‍ය. නේද? මේසා දේවල් තිබ්බත් මට පුත්තු 1000ක් හිටියා. මුළු දස දිසාවම මගේ අතේ තිබ්බේ. මට සතුරෙක් කියලා කෙනෙක් හිටියේ නෑ. නමුත් මේසා දේවල් තිබ්බත් ආනන්ද මේ සියල්ලම අනිත්‍යයි කියලා කිව්වා. ඒක ඉතින් ඇත්ත නෙමෙයි. ඒ අද සක්විති රාජ්‍ය රාජ්‍යයක් කියලා දෙයක් අද ලෝකේ නැහැ නෙමෙයි. ආයිම සක්විති රාජ්‍යයක් පහළ වෙන්නේ මෛත්‍රී බුදුරජාණන් වහන්සේ පහළ වෙනකොට තමයි එයාගේ තාත්තත් එක්ක. ඒ නිසා දැන් ඉතින් ආයිම 80 කාලයක් හිතන්නත් බෑ. මේ චක්‍රවර්ති චක්‍රවර්ති කඳුමයි සක්විති රාජ්‍යමයි දෙන්නම එකයිද කොහොමද? පුතේ ඒක නම් මන් දන්නේ නැහැ පුතේ. චක්‍රවර්ති චක්‍රවර්ති කියන්නේ සක්විති රාජ්‍යෙටම වෙන්නේ නැති මන් දන්නේ මන් දන්නේ ඒක. අර මොකද්ද? කෝලහල තුනක් වෙනවනේ අර බුද්ධ කෝලහලය කියලා අර ඒ බුදුරජාණන් වහන්සේ කෙනෙක් පහළ වෙන්නේ ඉස්සෙල්ලා. ඔය එතකොට අර කල්ප කෝලහලයේ එතකොට චක්‍රවර්ති කෝලහල කියන එක උත් තියෙනවලු. මම ගාමනේ ගාමනේ. ඒ කියන්නේ සක්විති රජ කෙනෙක් පහළ වෙනවා කියලා. ඔව්. ආ වෙන්නේ නැති. එයාට අදාළ සියලු මේ සැප සම්පත් එක්කම ඒ කාලේ වෙනකොට පහළ වෙන්නේ නැහැ. අවුරුදු 84000 කාවුෂ තියෙන්න ඕනේ. ඒවා පිනම තමයි. පිනේ ආ සංස්කාරයන්ගේ බලවත් භාවය. අවසාන අනිත්‍ය වෙනවා. ඔව් අවසානයේ අනිත්‍ය වෙනවා. ඒ පින විපාක දෙන අනිත්‍ය වෙනවා. ඉතින් පින කියන දේ ඒ තරම්ම බලවත්. එච්චර දුර අපිව අරන් යනවා. එච්චර දුර අරන් ගිහිල්ලා ඒ ඒ වගේම අපි ආපස්සට ගිහිල්ලා පල්ලෙහාට කල්ලු කරලා. ඉතින් ඕක බුදුරජාණන් වහන්සේ කෙනෙක්ව තමයි දැක්කේ. වෙන කවුරුත් දකින්න බෑ. බුදුරජාණන් වහන්සේ දැක්ක දේ තමයි ඉතින් අපිට බොහොම සරල කරලා කියලා තියෙන්නේ. ඉතින් ඔය ඔය ඔය පැත්තම අනිත්‍ය සංඥා වඩන්නේ. තේරෙනවද? ඉතින් ඔය රූප දැක්කොත් කොහේ හරි ඔය අපි ඇලෙන්නේ ඔය ලෝකෙටම නේද? සල්ලි තියෙන කෙනෙක් දැක්කම රූපයක් දෙන කෙනෙක් දැක්කම ලස්සන කෙනෙක් දැක්කම නේද? ඉතින් ඔය අනිත්‍ය සංඥාවට ඩග්ගාලේම ගන්න ඕනේ. එහෙම නැතුව හරියන්නේ විවේකයේ ඉන්න ගමන් අපි ඒකේ අනිත්‍යභාවය හිතන්න ඕනේ. අනේ සත්පිති රජු වුණත් ඒක අනිත්‍යයි නේද? රටේ ජනාධිපති වුණත් වැටෙන්නේ ඊට නේද? කොච්චර ලස්සන රූපයක් අයිති කරගන්න යන මොහොතේ පටන් මම නිරයට නේද යන්නේ. එහෙනම් නිකන් ප්‍රශ්නම ගැටලුම නේද? එතකොට ඒවා ඒ වගලාම ඒවෙන් අනිත්‍ය සංඥා සකස් වෙනවා. ඒවා ඒක අනිත්‍ය බව බලන්නේ ඉතින්. දකින්න හැම දෙයකම. අර සත්‍ය සුමිකන් සූත්‍රය වගේ. මොකද? ඊගොල්ලටත් පාන්නේ. එහෙම. කල්ප විනාශය. ඒවා ඉතින් ඉරවල් හත පායන කීයකට මහත් වෙලා අහුවෙලා තියෙනවද අපි මහන්සියෝ? එවැනි කල්ප විනාශ දහස් ගානකට අපි අහුවෙලා තියෙනවා. නමුත් අපි දන්නේ අපි ගිය ජීවිතය ගැන දන්නේ නැත්නම් ඉතින් ආයෙත් කල්ප විනාශ ගැන දන්නේ කොහොමද? සාමාන්‍ය මේ ජීවිතේ පිටපස්ස මතක නැහැ. මේ ජීවිතේ පුංචික මතක තිබුණා. මේ ඒක තමයි කියන්නේ. අනුභව අපිට මතක නැහැ. ඒකනේ. මේ ඒක මාත්‍ර මේ ඒව මතක් කරගන්න හැම වෙලාවෙම මේවට පිස්සුනායි කියන කාරණේ හිතන්න වෙනවා. ඒවා ඉතින් ගැටිලා නිරේට තමයි යන්නේ. ඔව් ඔව් ඔව්. ඔව්. එහෙනම් හිතන්න මොනතරම් දුක්ඛන්දරාවක් අපි සංසාරයක් පුරා විඳින්න ඇද්ද කියලා. ස්වාමිනාට ඇත්තටම ජීවිතේ පුරාම දුකම විඳිනවා. නමුත් ඒ අපි දුක කියලා එක හරියට ගන්න නැහැ. අපි සැප හොය හොය තමයි දුක විඳින්නේ. ඒ සැපක් හොයනවා, ඒ දුක අස්සනොත් සැප හොයනවා. ඒ හොයන නිසාම මේක අර විඩාවක් අතුව දුවන්න උත්සාහ කරනවා. හැබැයි විඩා වෙනවා. ඒක හරියට දැක්කම විඩා වෙන බව තේරෙනවා. ඒක චතුරාර්ය සත්‍ය තමයි දකින්න ඕනේ පුතේ. ඒකයි කියන කාරණේ දකින්න ඕනේ. බුදුරජාණන් වහන්සේ කෙරේ ශ්‍රද්ධාව සකස් වෙනවා. ওই ශ්‍රද්ධාවේ ප්‍රශ්නයක් තියෙන වෙන කොතනකවත් ප්‍රශ්නයක් නෙමෙයි. බුදුරජාණන් වහන්සේ කියපු දේ තාම අපි 100ට 100ක් විශ්වාස කරන්නේ නැහැ. කිව්වා නම් චතුරාර්ය සත්‍ය බුදුරජාණන් වහන්සේ දුකයි කියලා කිව්වා. එහෙනම් මෙතන සැපක් තියෙන බෑ කියලා එයා දකිනවා. දැකලා එයා ඉස්සරහට යනවා මාර්ගයට. මාර්ගය තුල යනවා කියන්නේ ඉතින් ආරෂ්ඨාංගික මාර්ගය තුල යනවා. කොහොමද යන්නේ? ඉතින් මුලින්ම සීලය කරේ එයා පරිපූර්ණ වෙන්නේ. බුදුන් වහන්සේ මේ ආරෂ්ඨාංගික මාර්ගයේ අංග තුනක්ම සීලයට වෙන් කරලා තියෙනවා. සම්මා වාචා, සම්මා කම්මන්තෝ, සම්මා වායම්, සම්මා ආජීවෝ. ඒතර ඔය තුනක් වෙන් කරලා තියෙන සීලය තමයි මුල් වෙන්නේ. ඒන සීලයමයි මුල් වෙන්නේ. ඒ නිසා ඉතින් ඒක දැක්කම අපි සංසාර බිය දැක්කම සීලයට තමයි කිට්ටු වෙන්නේ. සීලෙන් තමයි මේක ශක්තිමත් කරලා අපි ඉස්සරහට අරින්නේ. සීලෙන් බැහැරව කොතනකවත් මෙතන ජයග්‍රහණයක් නැහැ. සීලෙන් බැහැරව සමාධිය සකස් වෙන්නේ සමාධිය දැන් ඔය බුද්ධ ශාසන කාලයක සාමාන්‍යයෙන් මිහි කෙනෙක් පැවිදි වෙන්නේ මේ මේ අවසාන මේ ඵලය ලබන්නමනේ. ඒ කියන්නේ අරහත් භාවය ලබන්නමයි මේ පැවිදි වෙන්නේ. එතකොට මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන විනය තුල ඉන්න වර්තමානයේ මේ මේ ස්වාමීන් වහන්සේලා ඒ ඒ දේවල් රකින්න දැන් අපි හිතනවා රකින්නවා කියලා ඒ තුල ඒ කියන එක කියන්නේ රහත් ඵලය ලැබෙන්නේ නැති ස්වභාවයක් අපි දකිනවානේ නෑ මෙහෙමයි බුදුරජාන් වහන්සේ කියනවා මහණෙනි මම මේ දේශනා කළා වූ මාර්ගයේ භික්ෂුන් වහන්සේලා ගමන් කරන තාක්කල් මේ ලෝකේ රහතුන් වහන්සේ ළඟින් හිස් වෙන්නේ නෑ කියලා. ඒ කියන්නේ මේ මාර්ගයේ පිළිබඳ වැරද්දක් නෙවෙයි තියෙන්නේ. තේරෙනවද? ඒ මාර්ගයේ පිළිනොපැදීමේ වැරදි. තේරෙනවද? ඉතින් සෞරුංගෝ ස්වාමීන් වහන්සේ කෙනෙක් ඒ තියෙන විනය සිල්පද කියන්නේ අපි මේ කතා කරන අටසිල් දසසිල් නෙමෙයි ස්වාමීන් වහන්සේගේ සීලය ඈ. පාතිමෝක්ෂය කියන්නේ සිල්පද 227ක්. වික්ෂු පාතිමෝක්ෂය. වික්ෂුණී පාතිමෝක්ෂය සිල්පද 308ක්. එතකොට මේ සිල්පද 200 227ම අපේ ආ මේ මේ මේ මේ මේ සීලය වෙනවා. තේරෙනවද? එතෙ මේ සිල්පද 227ක් ඔබලා මහත් වේලාගේ දින ආජීවට්ටමක සීලය නැත්නම් පංච සීලය. නමුත් අපිට සිංහල 227ක් තමයි මේ සීලය මේ පරිපූර්ණ කරගන්න අපිට ඒ වෙනුවෙන් වැඩ කරන්න ඕනේ. ඉතින් ඒක පරිපූර්ණ කරගන්න අපි උත්සාහ නොගන්නවා නම් ඵලයන් පිළිබඳ හිතලා වැඩක් නැහැ. සීලය මුල් වෙන්නේ. මොකද සීලය තුලනේ අපිට සමාධිය සකස් කර දෙන්නේ. සාමාන්‍යයෙන් මේ මුදල් අල්ලන්න පා කියලා බුදුහාමුදුරෝ ඔව් ඔව් බුදුරණාහි අපිට විනයක් පනවලා තියෙන මුදල් පරිහරණය රන් රිදී මිල මුදල් ඒවා වතු පිටි මුකුත් පරිහරණය කරන්න බෑ. ඒක විනය නීතියක්. එතකොට අපි දැන් බණක් කියලා පිරිකරකට විදල් පූජා කිරීම වැරදක් නේ වරදක් කියන්නේ ඉතින් කවදාකවත් ඕගලන්ට සංඝයා කරේ සද්දාව සකස් කරගන්න බෑ මොකද ඔබ සංඝයා කියලා සංඝයා කියලා නෙමෙයි පින්කම කරන්නේ සංඝයා කියලා ඒ පින්කම කරනවා නම් ඔබේ සල්ලි දෙලා තියෙන සාරිපුත්ත මහ රහතන් වහන්සේ නේද ඒක ඔබ සාංගික වෙන්න මේ අට පිරිකරත් එක්ක අලොබ් 10ක් තියෙනවා නම් ඉතින් ඔබේ සංඝයාට පූජා කළේ. සංඝයා කියන්නේ ඉතින් සාරිපුත්ත මහ රහතන් වහන්සේ. ඉතින් ඒකනේ ඉතින් අද වර්තමානයේ මාර්ගඵලලාභින් අඩු. මොකද අර්ථවත් භාවයට යන්නේ නැහැ. ඉතින් ඒ කර්ම විපාක පුතේ. ස්වාමීන් වහන්සේ දැන් දැන් ස්වාමීන් වහන්සේලා ඉල්ලුවත් කවුද? ඉතින් ස්වාමීන් වහන්සේලා ඉල්ලුවත් ඉතින් මෙහෙමනේ පුතේ ඉල්ලුවා දැන් එක ස්වාමීන් වහන්සේ නමක් කියනවා 30 කියලා ආමුදුරනවා. උනාගේ රහත්ලා නැහැ. උනාගේ දවසක් කුටියක් හොයාගෙන යනවා වත් කාලෙට. යනකොට දැන් මේ කැලේ කුටියක් හම්බ වෙනවා. ගල්කුටිය. ඉතින් මේ ගල්කුටියට ගිහිල්ලා උන්වහන්සේ මේ දැන් මේක සුද්ධ කරන් ඉන්නකොට මේ ගල්කුටිය දෙවියෙක් ඉන්නවා. දැන් දෙවියා කැමති නැහැ මේ වැඩේට. දැන් දෙවියා මේ ස්වාමීන් වහන්සේ සිල්වත් නිසා දෙවියට දැන් කරන්න දෙයක්වත් නැහැ. දෙවිය දැන් අර කුටියෙන් එහා පැත්තේ ගහකට වෙලා බලන් ඉන්නවා කොහොම හරි මේක වෙලවන්න ඕනේ කියලා හිතාගෙන ඉන්නවා. හිතාගෙන ඉඳලා මුකුත් කරන්න බෑ හාමුදුරුවෝ සිල්වත්. දෙවියා ගිහිල්ලා අර ගමේ තියෙන ගේක ළමෙකුට වැහෙනවා. දෙන්නා. වැහිලා දැන් ළමයාට දැන් පිස්සු. හොඳේ? වැහිලා ළමයා කියනවා දැන් ඒ ගෙදරට තමයි හාමුදුරුව පින්ඩපාතට යන්නේ. ළමයා කියනවා හාමුදු මේ වැහිලා දැන් අර දේවාරුඩේ අම්මට කියනවා මේ මේ මම යන්නම් ඒ කියන්නේ දැන් ආරෝඩේ ලයින් වැහිලා ඉන්න එක නා යන්නම් හෙට හාමුදුරුවෝ දඟ බණට ආපුවාම හාමුදුරුවන්ට කියලා මේ ළමයාට ඔළුවට අත තියලා මතුරවන්න කියලා. තේරෙනවද? හාමුදුරුවන්ට කියලා ඔළුවට අත තියලා එතකොට අරම්ම කියනවා නෑ නෑ එහෙම කරන්න බෑ. මගේ ආර්යයන් වහන්සේලා ඒව කරන්නේ නැහැ. ඒක මිච්ඡාජීවයක්. හාමුදුරන්ට මතුරන්න බෑ. තේරෙනවද? ඒ කියන්නේ මගේ ආරයන් වහන්සේලා එහෙම කරන්නේ මට ඒක කරන්න බෑ කියන. එහෙනම් ළමයා මැරෙයි කියන. අම්මා කියලා ළමයා මැරුණත් කමන්නේ මම ඒක කරන්නේ නැහැ කියලා. දැන් දෙවියා කරගන්න දෙයක් නැහැ. දෙවියා ආයිමත් වැහෙනවා මේ ළමයාට. දැන් ඇවිල්ලා වැහිලා ආයිමත් කියනවා හරි. එහෙනම් දැන් හිත ආපුවාම හාමුදුරන්ට කියලා මේ ළමයාට බෙහෙතක් අහගන්න කියලා. අර අම්මා කියනවා නෑ නෑ මට ඒක කරන්නත් බෑ. හාමුදුරන්ට බෙහෙත් කියන්නේ බෑ ඒක මිච්ඡා ආජීව මම දන්නවා ඒක මට කරන්න බෑ එහෙනම් ළමයා මැරෙයි මම මැරුණත් කමන්නේ මට එපා කියනවා ඊට පස්සේ මේ දෙවියා ආයිමත් ඇවිල්ලා වැහිලා කියනවා එහෙනම් උදේට හාමුදුරුවෝ ආවම කකුල් ලෝදන වතුර තියෙනවනේ ඒ වතුර ටිකක් අරගෙන ළමයාට ඉහන්න කියලා ආ මම ඒක කරන්නම් කියනවා. දැන් ඉතින් ඒක ප්‍රශ්නයක් නෑනේ අර වෙන අර ප්‍රශ්නයක් නෑ. දැන් කොහමද උදේ හාමුදුරුවෝ එනවා. හාමුදුරුවෝ මේ මුකුත් දන්නේ නෑ. හාමුදුරුවෝ ඇවිල්ලා දැන් කකුල් හේදුවාම අර කකුල් හේදුව වතුරෙන් අර ළමයාට ගහනවා අර අම්මා. ඉතින් අම්මා ළමයාට කණීප වෙනවා. ළමයාට කණීප වෙලා දැන් ආමුදුර දානිත් අයගෙන පිනුත් දීලා දැන් යනවා. ආමුදුර මුකුත්ම දන්නේ නැහැ දැන් ළමයාට කණීපයි. යනකොට දැන් කුටියට ඇතුල් වෙන්න යනකොටම අර දෙවියා ඉඳන් කියනවා වෙදෝ යන්න බෑ කුටියට කියලා. වෙදා කියලා කියන්නේ ආමුදුර කියලා කියන්නේ වෙදෝ යන්න බෑ කුටියට කියන. එතකොට ආමුදුර බලන මේ මොකද කියලා. ආමුදුර මොකුත් දන්නේ නැහැ නේ තාම. එයා අහනවා දෙවියන්ගෙන් ඇයි කියලා එහෙම කියන්නේ. ඔබ වෙදකම් කළානේ අර ගෙදෙට්ට ගිහිල්ලා අර ළමයාට කියලා. නෑ මම වෙදකම් කළේ නැහැ කියන. ඇයි ඔබ වෙදකම් කළේ අර ඔබේ එයා කියනවා මට කරන්න දෙයක් නැහැ මගේ කකුල හොදලා ගිය වතුර ටිකෙන් ඒ ගෑනු කෙනා ඔළුවට ගැහුවා කියලා මම මොනවා කරන්නද නේද ඒ මම වෙදකමක් කළේ නැහැ කියනවා ඒතකොට දෙවියට කරගන්න දෙයක් නැහැ නමුත් ඊට පස්සේ මේ දෙවියා එයාගේ සීලය ගැනම හිතලා තේරුණාද දෙවියා නෙමෙයි හාමුදුරුවෝ ඒ පුතේ කියනවා එයා රහත් භාවයට පත් වෙනවා කියලා එයාගේ සීලේ පිරිසිදු භාවය ඒතකොට බලන්න අර අම්මා කරපු වැඩේ මොන තරම් දෙයක්ද කියලා නේ අද කෙනෙක් කියයිද <laughs> දැන් මහත්යාගේ දරුවට අසනීප වුණොත් <laughs> මහත්යාට කවුරු හරි කිව්වොත් ආමුදුරන්න කියලා මතුරන්න කියලා මහත්යා මම බය කිව්වොත් මොකද හිතන්නේ කියන්නේ මහත්යා ඒ බලන්න ඒක තමයි පුතේ වැඩේ තේරෙනවද එතන ඒ අම්මා සෝවාන් වෙච්ච අම්මා කෙනෙක්මයි තේරෙනවද ඒ සෝවාන් වෙලා නැත්නම් ඒ අම්මට එහෙම කියන්න බෑ ළමයා මරණක් කමන්නේ කියන්නේ තේරෙනවද එයා සෝවාන් වෙච්ච අම්මා කෙනෙක්මයි සෝවාන් වෙච්ච අම්මා කෙනෙක්මයි අන්න ඒකයි පුතේ අර වැරද. ඉල්ලුවා කියන ප්‍රශ්නේ ඒ තමන් තමන්ගේ ශක්තිය තමන් දෙන්න දන්න. તો දැන් ආම්දුරම් රුපියල් 500ක් ඉල්ලනවා. ඉල්ලුවාම මහත්තයා දැන් මහත්තයා තර්ක කරන්නේ නැහැ. ආම්දුරන්ට විනය කියලා දෙන්නේ නැහැ. අනේ ස්වාමීන් වහන්සේ මට නම් ඒක කරන්න බෑ කියන්නේ. නමුත් බෑ කියලා හවසට රුපියල් 500කට වැඩිය තීනි පාසලයකුයි ටේබල් පාසලයකුයි කියලා ආම්දුරන්ට දෙනවා. ආම්දුර තරහ වෙයිද? නෑ ඉතින් දැන් ආම්දුරත් හිතන්න ගන්නවා මේකගෙන් මම 500ක් ඉල්ලුවා දුන්නේ නැහැ. නමුත් 500කට වැඩි සීලීට උලයි ගෙනල්ලා දීලා තියෙනවා නේද? එතන හාමුදුරුවෝ නිවැරදි වෙන්න පුළුවන්. නේ? එහෙම ඒක උපක්‍රමශීලී වෙන්න ඕන. Taman ධර්මයේ දැනගලා විනය දැකලා විනයානුකූල උපක්‍රමශීලී වෙන්න ඕන. එහෙම නැත්නම් ඉතින් ප්‍රශ්න වෙනවා හාමුදුරන්ටත් හරි ප්‍රශ්න වෙනවා. දැන් අපිටත් ඔය ගම් වලට ආවම ගොඩක් ප්‍රශ්න තියෙනවා. ඉතින් අපි බොහොම අමාරුවෙන් ඔක්කොම දෙක hina වෙලා යනවා.